ඔන්න ওই ටිකත් එක්ක රළු කෙලස් ටික අතහැරෙනකොට ඊට පස්සේ ඒ හම්බත් වේන හර කියපු එකද එයාට තවදුරටත් කියුම් ධාතුක බලලා ඒකද කියන්නේ හිතට නේද කියලා දෙවනුවට ඉදේම නෝනින් දවසක් එනවා ඉස්සෙල්ලා මේ තේන මට්ටම යතර ගන්න මේ තමයි කාමරාග මට්ටම අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරවල් කියලා අපි බැඳලා ඉන්න මට්ටම ඒ ටික ගන්න තමයි අමාරු මේ ටික මුදව ගන්න අපිට ධාතු වශයෙන් හරි අසුබ වශයෙන් හරි ඕනෝ ක්‍රමයකට බලන්න පුළුවන්. පවතින දේ හැටියට බලන්න ධාතු වශයෙන් හරි අසුබ වශයෙන් හරි බලන්න තේන දේ හැටියට බලන්න අපි මෙච්චර කල් රූපේ කියලා දැකපු දේ. අර මං කියන්නේ චිත්‍රයක් කඩදාසියක චිත්‍රයක් ඇන්දොත් මෙහෙම පෙවුනට මෙතන තියෙන කඩදාසිය නේද කියලා පේන්නේ තොබ්බෙන් ඕන අරගෙන යන්න කියලා. ජලය වගේ පෙවුනට තියෙන මිරිඟුව නේද? ඒ වගේ මෙහෙම පෙවුනට මෙතන තියෙන්නේ මෙහෙම නේද කියලා බලනවා. හැම වෙලාවෙම තේන දෙයට උද්දෙන් අරගෙන යනවා මේ තේන දේ මට අතදාලා අල්ලන්න බෑ අල්ලන්න පුළුවන් මේ තියෙන දේ කියලා හැම වෙලේම බලනවා මේ විදිහට හිතනවා ඔන්න ආපහු හිත සමත ගමට අහනකින් වඩනවා දැන් හිත වඩා ගන්න උපකාර පිණිස කාය වචන දෙක සංවර කරගන්නවා දැඩි රළු කායික වාචික අසංවරකමක් කියන කෙනාට හිත හදාගන්න අමාරුයි. ඒ හින්දා කය වචන දෙක සංවර කරගන්නවා නීවරණ ධර්ම දුරු කරන මේ සමතකම තහනක් උදව් කරගන්න. සමතකම තහන වඩනවා සමතකම තහන කියනකොට විශේෂයෙන්ම හොඳට මතක තබා ගන්න ඕනේ ඕනම කමඨහනකට ඉතල මේ සති නිමිත්ත හිත තබා ගන්න ඕනේ. නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. මෙතන සති නිමිත්ත හිත තබාගෙන ඕනම කමඨහනක් වඩන්න. මොකද මේ මානසිකාරයෙන් පස්සේ වුණත් සති නිමිත්ත තුල හිත හිත බැඳිලා පවතින ගතිය එන්න එන්න වැඩෙනවා. යම් දවසක් කියනවා Tamante හිතලවත් සිහිය මෙතනින් අයින් කරන්න බැරි වෙන බව. මේ සති නිමිත්ත තුළ හිත දැඟලා පවතින ප්‍රතිසතේ මතයි හතුර දුබල දුබල වෙන්නේ කොහොමද කොච්චර කාලයකින්ද කියන එක තියෙනවා. එතකොට ඒ හින්දා හැම සමත කමතහනකටම ඉස්සලා සති නිමිත්ත හිත තබා ගන්න. සති නිමිත්ත හිත තබාගෙන හිත වඩනවා. වැඩි වාර ගණනක්ම සමතේ. මොකද දැන් Taman හොඳට දන්නවා කරන්න හදන්නේ මොකද්ද කියන එක. දැන් කාගෙන්වත් අහන්න ඕනේ ඉදිරියට මම මොකද කරන්න ඕන? තව මම මොකද කරන්න ඕන? මොකද Tamanට හොකට තේරෙන්න ඕනේ මට තාම ලෝකේ තියෙන්නේ සිරි වෙන්නේ පවතින දේ තේනවා, පේන දේ පවතිනවා කියන එක. යම් දවසක පවතින දේ මේ පේන දේ පවතිනවා නෙමේ පවතින දේ පේන්නේ නැහැ කියන තැන දක්වා දකින්න තැනට අරගෙන යන්නයි දැන් මට සීල සමාධි ප්‍රඥා කියන මේ තුන තියෙන්නේ. මේ තුන වඩපු එකේ ප්‍රතිඵලය වෙන්න ඕනේ පේන දෙයට අපදාන්නේ නැහැ මම කියන තරම් ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ පවතින දේ පේන්නේ කියලා නිරුගේ දකින හින්දා වතුර ගන්න අපි දුවන්නේ නැති බවනේ අන්තිමට නිර්මාණය වෙලා තියෙන්නේ. අන්තිමට වෙලා තියෙන වසෝට තියෙන තණ්හාව නැති වෙලා අපිට තියෙන්නේ. තිරසංගත සතාට වෙලා තියෙන තණ්හාව නැති කරගන්න බැරි වෙලා අපි තණ්හාව නැති කරලා. තණ්හාව නැති කරන මේ දර්ශනය අරනවා. එතකොට අපිට තියෙන රූප තණ්හාව නැති කරලා. මේ සීල සමාධි ප්‍රඥා වඩපියකේ ප්‍රතිඵලය වෙන්න කොතනද ඔයගොල්ලන් තණ්හාව නැති වෙලා තියෙන්න ඕනේ. කරපු තැන හරියටම කෙරිලා කියලා තේරෙනවා නම් ප්‍රතිඵලය දැනගන්න ඕනේ දැන් හරි කියලා මොකද තණ්හාව නැති වෙලා තිබුණොත් තමයි. මිරිඟුව දකින්නකොට තිරංගත සතා වතුර දකින්න මිරිඟුව දකින්නකොට ඌට තියෙන තණ්හාව අපිට ඇති වෙන්නේ නැත්තම්. දැන් අපේ මේ දර්ශනය හරහා උනත් අන්තිමට කරගෙන තියෙන කෘත්‍ය මොකද්ද? තණ්හාව නැති කරගෙන ඉඳින්නේ නේද? ඒ වගේ ඕගලන්ට කාමරාග තණ්හා මේ මේ තණ්හාව නැති වෙලා තියෙන්නේ ඔක්කොම. අන්තිමට ඕගොල්ලෝ මේ පේන දේවල් වලට තියෙන තණ්හාව නැතිලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න පේන දේවල් වලට තණ්හා නැතිලා නිකන් නෙමෙයි. පවතින දේ නෙමෙයි මේ පේන දේ මේ පේන දේ පවතින කියන ඥාන දර්ශනය මුහු කරපු නිසා මේක රට දෙන්නේ නැහැ. එහෙම නැතුව අපිට පේන මේ මානසික මට්ටමම තියෙද්දි කෙනෙකුට තණ්හාවක් නැති වෙනවනේ ඉතින් අපිටත් නැති වෙන්න ඕනේ. ඉතින් අපිටත් මේ පවතින දේමයි නම් පේන්නේ. රහතන් වහන්සේට මෙහෙමම පෙනෙන එක මනස වෙනස් නොවේ මෙහෙමම පෙනෙද්දි තණ්හාව ඇති කරගන්න. අහම්බෙන් හරි නිවන් දකින්න ඉඩ තියෙනවා ඉතින් කවදා නේද? එහෙම වෙන්නේ මේ දර්ශනය වෙන සම්මාදිට්ඨිය. එතකොට ඔන්න දැන් අපිට හම්බ වෙන්න ඕනේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩලා ඉවර වෙනකොට තණ්හා නිරෝධය රාගක්ඛේ දේසක්ඛේ මොහක්ඛේ නිබ්බාන රාග දේශ මොහ කියන ධර්මතා තුනේ Nirodhayයි නිවන ආශ්‍රයක්ෂයයි නිවන Nirodhi පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන මේ හුරුව තේජයක් ගන්න නැති වුණු ඒකයි නිවන ඒකනේ ඒක හුරුව නැහැ කියලා කියන්නේ ඔයගලන්ට තේන්නේ අනිත් පැත්තට ඒක ආශ්‍රයක්ෂයයි නිවන රාගක්ඛෝ දේශක්ඛෝ මහක්ඛෝ නිබ්බානං එක දර්ශනේ මේ ඔක්කොම වෙලා මෙන්න මේ තැනට යන්න තියෙනවා ඔයගලන්ට ඒ හින්දා දැන් මම සිල් රැක්කා මගේ කය කයුම් වැරදි කරන්නේ මට බොරු කේලම් පරිසවචන කියෙන්නේ ඒ සීලෙන් මාන්නේ ගන්නවත් සීලෙන් සෑහීමටපත් වෙන්නත් බෑ අපි සීලයක් රකින්න නෙමෙයි මේ සාසනයට ආවේ සීලේ වුණාම ආවේ නෑ මම භාවනා කළා දවසට පැය තුනක් භාවනා කරනවා පැය හතරක් භාවනා කළා මට වරුවක්ම හිටියයි මට ආලෝක සංඥා පහළ වෙනවා වලලු වලලු කරේ කර කියනවා නිල් පාට එළියක් කියනවා එතකොට මට මේ විද්‍යාවෙන් එහාට දකින්න පුළුවන්. සය ගානක් වුණත් හොඳට සමාජයේ ඉන්න පුළුවන් කියලා මට වැඩක් නැහැ සමාජීය විස්තරය. සමාජීය හරියට තියෙන ශාසනයක මේක වටිනවා. මම ආවේ සමාජීය සඳහා නෙමෙයි. මට සමාජීය වැඩක් නැහැ. මං ආවේ වෙන ගමනක් යන්න. අපි මුලින්ම දැනගෙන ආපු ඉන්න දැන් අපි රැවටෙන්නේ මං හිත වැඩිවේ සමාධිය වැඩිවේ මොකද කියලා දන්නවා. ඒ හින්දා මට කිසිම බලක් නැහැ. මට සමාධියෙන් බුදුහාමුදුරුවෝ තවුණා වෙන්න ඇති ඒ ඔක්කොම කිත්න මේ අසද්ධාව කියන්නේ මොන්නේ කියන්නේ මම කියන්නේ හිත ධම්මගේ එකඟයි හිත විසිරෙන්නේ නැහැ කියලා අපි කරපු දේ ගැන අපව සතුටු වෙලා ඒක ඇලෙන්න දැනකට එන්නව නෙමෙයි දැන් අපි සමාධි වඩනවා කියලා එකක් කළා දැන් ඒකෙන් අපි තෘප්තිමත් වෙන්නේ නැහැ දැන් ගිහිල්ලා තියෙනවා අපි සමාධිය සඳහා මේ ශාසනයට ආවේ නැහැ. ඒ හින්දා හිතේ වැඩිම මොන විදිහටම මට ප්‍රශ්නයක් නැහැ. හිත වගේ මේකෙනුත් නතර වෙන්නේ නැහැ. මොකද සීල රැකීමේ නතර වෙන්නේ ප්‍රමාදී වෙන්නේ සිල්වත් වෙන්න ඇති හොඳයි ඒ සීලය. ඒක මම මේ සමාධිය සඳහා. සමාධිය හොඳයි. නිවන් ධර්ම අඩු වෙනවා. ධම්මද නිවර්ණ අඩුයි ආලෝක සංඥානවා කිය කිය ඒවා විස්තර කර කර ඉන්න නෙමෙයි. නිවර්ණ ධර්ම අඩු වෙනවා නම් ඒක වැඩ ගන්න ඕනේ. ඒ හිත සමාධි කලේ මොකටද? ලෝකේ බලනකොට පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියන මෝඩකම මිදෙන්න යෝනේ මොනවට. ඒ හින්දා ඒ සමාධි උදව් කරගෙන විදර්ශනා කරනවා. ඈ පේන දේ අනිත්‍ය දෙයක් හැටියට, දුක් දෙයක් හැටියට, අනාත්ම දෙයක් හැටියට. පේන දේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කරන්නේ ඇයි? කොහොමද? නිරුංග නිසා ජලය වගේ පේනවා නම් එයා බලන මේ තේන දේ අනිත්‍ය දෙයක්. අහකට යනකොටම තේන දේ නැති වෙනවා. එතන තියෙන ජලය. දුක මේ තේන දේ ජලය හැටියට පිළි අරගත්තොත් මේක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුඛායතන යුක්ත නේද? තිරසංගත සතට වෙලා තියෙන දේ අපට පේනවා. තේන දේ දුක. මේක අනාත්මයි. තව සතෙක් පුද්ගලෙක් කියලා බලන තැනකට මට එන්නේ මේ රූප නිමිත්තක් විතරයි. හේනදී අනිත්‍ය දුකයි අනාත්මයි. කියලා බලන්න. තේරෙනවද? තේන දේ කියලා මිරිඟුව දිහා ජලය වගේ බලනකොට ඔයගලන්ට තේන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේන දේ කියන්නේ ජලය වගේ තේන ටික. හිතට තේන ටික. තිරසංගත සතාවක ඇත්ත වෙච්ච ටික. මට අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් වෙච්ච නිසායි මම විදුනේ. තිරසංගත සතා ඒ තේන දේ අනිත්‍ය දැක්කේ නැති නිසා දුක දැක්කේ නැති නිසා අනාත්මය දැක්කේ නැති නිසා එයාට ඇත්ත වුණා, එයා ඒක නිත්‍ය වුණා කියලා දේ වුණා. ඒක එයාට සැප විඳින්න පුළුවන්, විපාකේ දුරු කරගන්න පුළුවන් දෙයක් වුණා. ඒක සමාජ කියලා ගන්න පුළුවන් දෙයක් වුණා. එයා නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් දැකපු නිසා එයා මේ වතර පිටපත දිව්වේ. නිරුද්ධ ආත්මනේ. ඒ තිරසංගත සතා දකින රූපයම මම අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට දැකපු නිසායි මම මිදුනේ. ඒ හින්දා අද මට රූපේ නිත්‍ය නිසා මේ රූපේ මට යම් සැපයක් ලබන්න පුළුවන් කම නිසා මේක මගේ කරගන්න පුළුවන් නිසායි අද අපිට මේක දුක. නෙවෙන්නේ මේ දර්ශනය හරහා තියෙන ඔක්කොම එකට. මේ දකින දේ ඕගලන්ට අනිත්‍ය දෙයක් වුණොත් දුක් දෙයක් වුණොත් අනාත්ම දෙයක් වුණොත් ඕගොල්ලෝ මේ දුකෙන් මිදෙනවා. ඒ වෙන්නේ දකින්නේ. දකින්නේ. හොඳට ඒක මතක තියාගන්න. එතකොට මේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා බලන්න ඕනේ. දකින්නේ. මේ සීල් රැකපු සමාධි වඩපු විදර්ශනා ස්වરૂපයේ ප්‍රතිඵලය වෙන්න ඕනේ. තිරසංගත සතාගේ මට්ටමින් අපි මිදලා වගේ මේ අඳන විලාප දෙන ලෝකයාගේ මට්ටමින් ඕගොල්ලෝ මිදලා තියෙනවා. ඕගොල්ලෝ මහරහතන් වහන්සේ නමක් වෙලා තියෙනවා. ඕගොල්ලෝ මේ දුවා පුතා ගෙවල් දොරවල් කියලා පුංචි දරුවෝ වැලි අරගෙන කෝම්පිට්ටු හදලා සෙල්ලම් කරනවා වගේ පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුර දුවා පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා නන්දාගෙන සෙවල් සෙල්ලම් කරන සෙල්ලම් දේවල් වලින් මිදිලා වැඩි හිටිය වෙන්න ඕන ඕගොල්ලෝ මේ ටිකේ ප්‍රතිඵලය වුණා ඕගොල්ලෝ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් දකිනවා නම් දකින දේ ඒ කිව්වෙත් මම මේ දර්ශනය තමයි. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියලා යමක් කිව්වනම් ඒ කිව්වෙත් ඒක තමයි. සාම් විද්‍යාව කියලා යමක් කිව්වනම් ඒ කිව්වෙත් ඒකටමයි. අවිද්‍යා නිරෝධය කියලා කිව්වෙත් ඒකටමයි. මේ ඔක්කොම පදගත වචන පද ව්‍යංජනේ වෙනස් අර්ථ ඔක්කොම එකතන එක දෙයයි කරන්න ඕගලන්ට තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ඇස අනිත්‍ය හැටියට රූපය අනිත්‍ය හැටියට චක්කු විඥානය අනිත්‍ය හැටියට බලන්න දුක් හැටියට බලන්න අනාත්ම හැටියට බලන්න කියලා දේශනා කළා නම් ඒ දේශනා කළෙත් එහෙමයි. තිරසංගත සතාට පේන ඇහැ රූප චක්කු විඥාන ඔක්කොම අනිත්‍යයි. එයාට පෙවුණු නිමිත්ත අනිත්‍ය වෙනකොට. එයාට ඇහැ ගැන මතකයක්වත් රූපය ගැන මතකයක්වත් චක්කු විඥානය ගැන මතකයක්වත් ආයේ සීකල ගන්න තියනවාද අපිට නිදුඟුව දිහා බලලා තෙවුණු ජලය වගේ එක නැති වෙනවා කියලා දැක්කාම ඒ වෙලාවේ තිබ්බ ඇහැ හෝ රූපය හෝ චක්කු විඥානය හෝ සීකරණ ආය නිමිත්ත තියෙනවා අපිට නෑ එහෙනම් ඔක්කොම ටික අනිත් වෙලා නැද්ද අපිට අනිත් වෙලා ඒ නිමිත්ත තිබුණොත් මට ඇහක් තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඥානයක් තියෙනවා නේද තියෙනවා ඇහි අනිත්‍ය බලන රූපය අනිත්‍ය බලන චක්කු විඥානය අනිත්‍ය බලන කිව්ව එක ඒ අර්ථෙත් මේකමයි මෙතනම. ඉතින් මේ කෙදි හොඳට එක දෙයක් තේරුම් කරගන්න අපි කරන්න හදන්නේ මොකද්ද කියන්නේ. අපි මෙච්චර කාලයක් කරන්නේ ද මාර සේනාව හඳුනගෙන ඉන්න ඕනේ මාර යුද්ධයට යන්න ඉස්සෙල්ලා. අපි යුද්ධ කරන්න යනවා යුද්ධ කරන්න යන්නේ කොතනද කායකද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නේ ඒකයි. හැබැයි ආයුධය කොටු කරනවා හැමදාම. ඈ සීල සමාධි ප්‍රඥා කියන්නේ ආයුධ මෙහෙම මෙහෙම සිල්වත් වෙන්න ඕනේ, මෙහෙම මෙහෙම සිල්වත් වෙන්න ඕනේ, මේ මේ විදිහට සිල්වත් වෙන්න ඕනේ. අද කාලේ වගේ කියනවා නම් මල්ටි බැරල් ගේන්න ඕනේ, ආටි ගේන්න ඕනේ කිය කිය ආයුධ එකතු කරනවා වගේ. සමාධි කියලා කියන්නේ ආයුධ යුද්ධ කරන්නේ. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය මේක සතර කමතහන් ආනාපාන සතිය වඩන්න ඕනේ වඩන්න මෙහෙමයි බුදු ගුණ වඩන්න මෙහෙමයි අසුභය වඩන්න මෙහෙමයි කියලා ඒවේ අඩුපාඩු කඩු කිනිසිතුවක් වූ කලතුවක් වූ ඒවා එකතු කරනවා. විදර්ශනා කරන ඕන අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට බලන්න ඕන ස්කන්ධයන්ගෙන් ධාතුන්ගේ නායකනය බලන්න. හරි මේ ආයුධ ආයුධ ගබඩා වෙන්න එන්න ලොකු කරන කන්නේ යුද්ධයක්. මේ ආයුධ ටික අරගෙන යුද්ධ කරනවා කියන්නේ මෙන්න තේනාව මෙහෙමයි කරන්න ඕනේ. කියලා ජීවිතෙන් දකින්න ඕනේ ඔබ. පටන් ගන්න ඕනේ ජීවිතේ. ඔයගොල්ලෝ කොතනද දැන් සංග්‍රාමය තියෙන්නේ? කොතනද යුද්ධය තියෙන්නේ? කායිකද යුද්ධ කරන්නේ? ඔයගොල්ලෝ ආයුධය පුදු කරන එකට හිතනවා නම් යුද්ධ කරනවා කියලා. සිල් රකින්න එකටත් සමාජ වලන එකටත් විදර්ශනා කරන එකත් ආයුධ. දැන් මේ ආයුධ ටික ඈ යෝධේත මාරම් පඤ්ඤාවුදේ. මාරේට පහර දෙන්න ප්‍රඥාවුදේ. විදර්ශනාව දැන් ප්‍රඥාව නෙමෙයි ආයුධේ. දැන් මොකෙන් පාර දෙන්නේ මොකේද? කවුද මාරේ? දැන් ඕගොල්ලෝ ඒ මාර්යා කියලා හිතාගෙන ඉන්නේ ත්‍රිදර්ශනාවනේ. ඒ කියන්නේ දැන් මාර්යාට යුද්ධ කරනවා කියලා තනියම කඩු ටික අරගෙන එහෙම පුරුදු වෙලා මේ මාර්යාට යුද්ධ කරනවා කියන්නේ. අපිට ඉස්සෙල්ලා තියෙන්නේ මෙන්න හතුරා මේ හතුරේක යුද්ධ තියෙන්නේ මෙන්න මෙතන. මේක තමයි සංග්‍රාම භූමිය. හතුර මෙච්චර බලවත් මෙච්චර බලවත් ඒ හැටියට අපි ආයුධ ගන්න ඕනේ. මේ මෙහෙම හතරක් වෙනවා එයා මෙච්චර බලවත් මෙහෙම කෙනෙක් වෙනවා එයා මෙච්චර බලවත් මෙහෙම කෙනෙක් වෙනවා මෙච්චර බලවත් මේ වගේ කෙනාට මේ ආයුධය වදින්නේ නැහැ මේ කෙනාට මේව වදින්නේ නැහැ මේ කෙනාට මේ ආයුධය වදින්නේ නැහැ එහෙනම් මෙයාට මේ විදිහේ ගහන්න ආයුධ ඕනේ මෙයාට මේ විදිහේ ආයුධ ඕනේ හතුරගේ හැටි බල බල හතුරු දෙනාව බල බල යුද්ධ කරන්න ඕනේ දැන් බල බල අපි ඒකට ආයුධ ගබඩාව හදන්නවා සංහාරවත් එක්ක වෙනත් දෙන දෙන දෙන ආයුධ ගන්නවා අන්තිමට හතුරාට දෙකක් දෙන්නේ හතුරට ගැහුවකට වදින්නේ නැති ආයුධ ඉතින් ඕකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ආයුධ දුරු කර කර අපි යුද්ධ කරුවා කියලා හිතනවා නම් අන්තිමට අපිමයි පරාද වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මාර සේනාව තමයි රූපේ මාරය වේදනාව මාරය සංඥාව සංකාර විඥාන මාරය. ඔගලන් රූපය හම්බ වුණා නම් මාරය මරණ හෝ මරණ යන සමම දුකට ඔගලන්පත් කරනවා. සබ්දය හම්බුණු, ගන්ධය හම්බුණු, රසය ස්පර්ශය මේවා මාර ධර්ම. රාග, දේශ, මොහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්, දුම්නස් මේවා මාර ධර්ම. ඔක්කොම මාරේ. එතකොට බඩගින්න පිපාසය වුණා මාර පිළි. එතකොට අපි කියමුකෝ දැන් කෙටියෙන් ගත්තොත් පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන මේ දර්ශනය තමයි මාර දර්ශනය. මාර දර්ශනය මේක. එතකොට මේ මෙයා එක්ක තමයි සටන් කරන්න ඕන සංග්‍රාම භූමිය තමයි චක්කු සෝත ගාම ජීව කාය මන එක තැනක ඉඳගෙන ඉන්නකොට එහෙම විතරක් නෙමෙයි හතර එන්නේ මේ හැම තැනකම ගතේ පිටේ නිසින්නේ සුත්තේ ජාගවිතේ භාවිතේ තුන්ින් භාවයේ සම්පජානකාරියෝති කියලා කියන්නේ මේ හැම තැනකදීම හතර ගහම හෙලිපාරවල් කඩුපාරවල් ඕන තැනකින් නැරෙන්න පුළුවන් වදිනවා ඒ හින්දා හතර දැනගෙන ඉන්නත් ඕනේ සංග්‍රාම භූමිය දැනගෙන ඉන්නත් ඕනේ දැන් මේ ටිකේදී ඔතෙන්ට ගන්න මොකේද මොකද්ද අන්න ඒකට කරපු ගබඩාවෙන් බදු ගන්න සීල සමාධි ප්‍රඥා කියේ මොකටද යුද්ධයට යන්න ආව අර සංඝහ සම්මාර රණේ විශේෂන් කියලා ගාතාවේ තියෙන්නේ මර යුද්ධයට යන්න හොඳ සංවාහයක් මේ ධර්මය. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ සංවාහයක් 70ක් වැඩි නොවදින අඳුමක්. මේ ධර්ම මොකද මාර යුද්ධෙට. එහෙම නැතිනම් මාර මාර යුද්ධේ තේන දේ පවතිනවා පවතින දේ පේනවා කියන දර්ශනයෙන් තමයි විදින්නේ එන්නේ. ඉතින් මේකට ඔරොත්තු දෙන හොඳ පලියක් ආවුද තියෙන්න ඕනේ. නැත්නම් මෙයා අයිනවා. අයිනවා කියන්නේ තේන දේ පවතිනවා පවතින දේ පේනවා කියලා මම මෙහෙම අත දාලා අල්ල තණ්හාව කියලා මැරෙලා යනවා. ඉතින් මේව මැරෙන්නේ නැතුව ඉන්න නම් දැන් එක ආයුධකින් ගහනවා පේන දේ පවතින පවතින පවතින දේ පේන්නේ නැහැ කියලා කිව්වොත් බෑ. හයියමදි. ප්‍රඥා ආයුධේ තියුණු මදි අපි. දැන් ඒ හින්දා දන්නවා මේ ආයුධ තාම හයියමදි මූට ගහන්න. දැනට මේකට කරන්න ඕනේ මෙයව මග ඇරලා යන්න ඕනේ. දැන් අපි දන්නවා අපි ඉස්සරහට එනවා හතුරෙක්. අපිත් මෙහෙම ඉඳලා යනවා. දැන් හතුරගේ හැටි අපි දන්නවා. අද හතුර ගොඩක් බලවත්. මම තාම සටන් ක්‍රමයක්වත් ඉගෙන ගන්න නැහැ දුබල. මේ වෙලාවේ හතුරා එක්ක රණ්ඩුවෙන් ගියොත් මම හතුරව කවදා හරි ජය ගන්න තියෙන අවස්ථාව අතහැරලා මැරෙන්නයි වෙන්නේ. එහෙනම් අද එයා දිනුපු අද මම මගහැරලා යනවා. නැත්තම් අද අහු නොවි යනවා. එයාට දිනුව හම්බෙන්නවත් මම පරාජය වෙන්නේ නැහැ නේ. ඒ හින්දා යාර දුන්න හම්බුන්නේ නැහැ. මොකද මම පරාදුනේ නැහැ. මම මගහැරලා ගියා. ඒ වගේ අද මට මේ තේන දර්ශනය විනිවිද ඇත්ත දැකලා දෙන්න ඇත්ත දකින්න තරම් ප්‍රඥාවෙන් පහර දෙන්න තරම් මම දක්ෂ නැහැ බලවත් නැහැ. ඒ හින්දා මෙයාට අනුගත නොවි මගහැරලා යන සති නිමිත්තකෝ බුදු ගුණෝ අසුභයෝ මරණයෝ සිහිය තබාගෙන ඉන්නවා මෙයාට අහු වෙන්නේ නැහැ එකක් නැහැ. මෙයා මගහැරලා යනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මම බලවත් වෙන මන්ද වැඩි හිටි දවසට පත් වෙන දවසක් එනවා යම් දවසක් එනවා එයාට මොන දෙලම සටන් කරන්න පුළුවන් දවසක් එදාටත් මම මගහැරලා යන්නේ එදාට ගහලා මෙයා බිඳලා මරනවා ඒ වගේ මේ මෙහෙම මගහැරලා ගිහිල්ලා බලවත් වෙන දවසක් එනවා එයා වැඩි හිටි වෙන දවසක් එනවා නීවරණ අඩු වෙන දවසක් එනවා එදාට පුළුවන් මෙහෙම කෙලින්ම මොන දෙයිලා මේ පේන්නේ පවතින්නේ පවතින්නේ පේන්නේ නැහැ කියලා නෝනින් හිතන්නේ ඒක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ අපි ජරා මරණ දුකෙන් මිදෙන එක. ඉතින් මට කියන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර්ග යුද්ධ නම් නෙමෙයි. මාර්ග යුද්ධයට යන ඇඳුම ආයුධ කට්ටලය. ඇඳුම් මහලා මහලා ආයුධ කට්ටල් හදන්න. හොඳයි හොඳ නැත්තේ නෑ. ආයුධ ගබඩා පුරවන්න හොඳයි. හැබැයි ඉතින් මැරෙන්න මොහොතක් කියලා හරි යුද්ධ කරන දවසකුත් එන්න ඕනේ. නැත්නම් ඉතින් තේරුමක් නැහැ. ඒ හින්දා යුද්ධ කරන්න ඕනේ කායකද යුද්ධ කරන්න ඕනේ කොතනද හතුර මොනවා වේද කියන ටික ගැනයි මම අද විස්තර කළේ. අද මම විස්තර කරන්නේ නැහැ යුද උපකරණ ගැන. ඔයගොල්ලන්ට මේ උපකරණ අවියවුඩ ඕන දෙන ගන්නතරම් පුළුවන්. ඔයගොල්ලන්ට ගොඩක් අමාරු වෙන්නේ හතුර සහ රණ බිම හොයාගන්නයි. ඉතින් අද මම මතක් කළේ හතුර සහ රණ බිම ගැන. මෙන්න මේ වගේ තැනක කරන්න ඕන මෙන්න මේ වගේ සටනක් මේ ඉගෙනගත්ත ටිකම උදව් කරගන්න. එතකොට අපිට නිවන් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා සදාවතම කෙටේද කෙටේද විචිකිච්ඡාවක් තියෙන්න බෑ. ප්‍රශ්නයක් තියෙන්න බෑ. නිවන කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙන්න බෑ. අනේ අපි නිවන් දකිර දන්නේ කියන හිතෙනවා නම් කෙනෙකුට ඒකෙම තියෙනවා එයා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා. නිවන ගැන හිතන්නට වෙන මොකුත් නෙමෙයි. ජාති නිරෝධ විපදීම නිරුද්ධ වුණා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපාසන නිරුද්ධ වෙනවා. ඉපදීම නිරෝධය කියන්නේ මොකද්ද? ඕ මුකුත් මේ ටිකට උත්තර තමයි මම දෙනවා. මේ දර්ශනය මෙහෙම වෙනස් කරන තැනට ගන්න ඉබේමයි මේවට උත්තර ටික හම්බෙන්නේ. මෙන්න මේ සිද්ධිය කරගන්නයි. නිවන් දකින්නවා කියලා කිව්වේ මෙන්න මේ ටික. ඒ හින්දා ඔන්න ඔය කාරණා ටික හොඳට මතක් කරගන්න ඕනේ. අපි භාවනා කරාට කමක් නැහැ. මොනවා හරි කළාට කමක් නැහැ. අපි මොනවද කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියන ටික අවශ්‍යයි. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ අපිට ගොඩාක් වෙන්නලා නැහැ. ගොඩාක් බරක් දීලා නැහැ අනුකම්පාවෙන්. මේ ධර්මය ගැඹුරුයි. ගැඹුරු අර්ථ තියෙනවා. මේවා ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා විස්තර කරන ඔක්කොම ඉගෙනගෙන කළ යුතුයි කියලා නැහැ. මේවා එක තැනකටයි අපේ මනස අරගෙන ඉන්නේ අර්ථයකට අරගෙන ඉන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අන්තිමට මෙන්න මේ වගේ එක තැනක් දෙනවා. මේ එක දෙයක් කරන්න තියෙන්නේ මේ තැන ගණ්ඩායි සාර්ථක කර ගණ්ඩායි මේ සීල සමාධි ප්‍රඥා කියනවා. මෙන්න මේකයි අපේ යුද්ධ ජයග්‍රහණය. හතුර තමයි පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන මේ මානය මෙයා මෙහෙම ඉන්න තාක් හතුරු. මිතර තමයි පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ. මෙයා නසලා මෙතන රජ වෙන්න ඕනේ. අද රජ වෙලා ඉන්නේ හතුරේ. ඒ හතුරු රජා නසලා නිත්‍ය රජ කරගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ එදාට එයාට තේන්නේ පවතින දේ තේන්නේ නැහැ, තේන දේ පවතින. ඒකම ප්‍රශ්නයක් මුකුත් තියාගන්න එපා. අද ඔයගලන්ට මෙහෙම තේන දේ ගැන මුකුත් ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ නේද? මේ පවතින දේ තේනවා, තේන දේ පවතින කියලා ප්‍රශ්නයක් නැහැ මොකද? ඒ වගේම ප්‍රශ්නයක් නැති වෙනවා අතෙන්ට. දැන් ඕගලන්ට මිරිඟුව හම්බ වෙනකොට ජලය වගේ තේන දේ අපිට පේන්නේ තේන දේ එහෙ නෑ නෑ කියලා ඕගලන්ට සැකයක් එම තියෙනවනේ. ඕගල ඇහෙන් දැක්කද ඒක? දැන් ඇහෙන් ඇහෙන් මේ දකින්න සිද්ධිය ජන මුකුත් ඕගලන්ට සැකයක් එම තියෙනවද? ඒ කියන්නේ අපිට ජලය වගේ හම්බ වෙනක ඇත්තටම අපිට පේන්නේ බොරුවක්ද එහෙ තියෙනවද දන්නේ නැහැ කියලා වගේ සැකයක් තියෙනවද? නෑනේ. ඒ වගේම මේ දර්ශනෙත් කිසිම සැකයක් නැත්නම් තැනකම එනවා. ඒ සිද්ධියමයි මේ තියෙන්නේ. චිරසංගත සතයට අපිට මෙහෙම පේන ඒ සිද්ධියම යාගේ ජීවිතේ වලම තියෙන්නේ. ඒකයි මේ සංයෝජන වල බලවත්කම තියෙන්නේ. ඒ සහතන් වහන්සේට ඒ විදිහට පේන ජීවිතය අපිට මේ චිරසංගත සතට වගේ ඇත්තම වෙලා මේ තියෙන්නේ. ඒක නිකන් වෙනස් වෙනවා. ඒකට යන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා. මෙන්න මේකයි හතර මේ gedara හැටියට පෙන්වන ක්‍රමමයි හතුරා. මේ gedara තමයි මාරය. හරක බාන ඉඩකඩන් තමයි මාරය. කියන්නේ මෙහිම පෙන්වන බව තියෙන්නේ මේ කෙලස් ටිකම. මේ කෙලස් ටික දුරුම අපිට පෙනෙයි නිරුංගෝ නිසා ජලය වගේ හිතට පේන්නේ වගේ ඒ කියන්නේ අතන ජලය වගේම පෙන්වන ගැති අර සතට ඒක තමයි ඒ දර්ශනයම එයාට මාරේ. එයාට මායя කියන්නේ මේ ඇහැ, මේ රූපේ, මේ චක්කු විඥානේ, මේ ස්පර්ශේ, මේ ස්පර්ශයෙන් උපදින වේදනාටි ඒ ටික ඔක්කොම යෙදිලා යව මරණයට අරගෙන යන්නේ නේ. තිරසන්දරසතාව ඒ වතුර වගේ තියනවා කියලා බොරුවක් දිගේ ගෙනහිලා නිමිති ඇති කළ මරණ ධනමුත්‍ර ගෙනියනවනේ. මායя නෙමෙයි. ඔය ටිකම මේ අපිට කරලා තියෙන්නේ මේ ඇහැ, මේ රූප, මේ හිත, මේ ස්පර්ශ, මේ වේදනාව මේ මාර්ගය. අපිට මේක ඇත්තම කරවල මේ දෙන්නලා තියෙන්නේ අපි අරගෙන යන්නේ. අපි තිරසංගත සතාට මාර්ය වෙච්ච ටිකෙන් අපි මිදිලා වගේ. අපිට මාර්ය වෙච්ච ටිකෙන් බුදුහාමුදුරුවෝ මිදිලා. රහතන් වහන්සේලා මිදිලා. එතකොට අපිට මාර්ය වෙච්ච එකෙන් දෙවියෝ මිදිලා. දෙවියන්ට මාර්ය වෙච්ච එකෙන් රත්නයන් මිදිලා. අරුදු දක්නට මාර්ය වෙච්ච එකෙන් රහතන් වහන්සේ මිදිලා. හැබැයි විමුක්තිය අකෝප්‍ය නෙමෙයි. කෝප්‍යයි වෙනස් වෙනවා. නමුත් මිදිලා. රහතන් වහන්සේලා මේ ඔක්කොගෙම හැම හැම මාරයෙන්ගින්ම මිදිලා. සබ්බ මාරෝචිතෝ මාතෝ. සියලුම මාරෙන්ම දිනලා තියෙනවා. එතකොට අපිට ඇදහිීමක් ඕනේ අපි බුද්ධිමත් වුණොත් ප්‍රත්‍යක්ෂ නුවණකින් මේ ජීවිතේම මේ ජීවිතේ මාත්‍රයක් කරගන්න පුළුවන්. එක දෙයක් මම මතක් කරනවා. ඔගොල්ලෝ තනියම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රැකට හීනකින්වත් අපි මේ දර්ශනයෙන් උඹට ගිහිල්ලා නැහැ. මේ ලෝක ඇතුලේ ගහ ගන්නවා බැන ගන්නවා අඬනවා කෑ ගහනවා විලාප දෙනවා නටනවා සින්දු කියනවා දරුවෝ උරතල් කරනවා කියලා එකම විකාරයක් හරියට රාත් එකක් දීගෙන නටන මිනිස්සු ගොඩක් වගේ මේ ආයතන ටික ඇතුලෙන් ඉතින් මෙච්චර දහමක් මෙහෙම එකක් හම්බෙච්ච වෙලාවේ මේ ඔබ්බට යන්න නික්‍රමට හරි පාරක් වෙන සාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච වෙලාවේ මේකෙන් ඔබට පැනගන්න උත්සාහවත් වෙන්න නැතිනම් උඩුනුත් වහලා යටිනුත් වහලා හාත්පස මහා රත් වෙච්ච යකඩ ප්‍රාකාරයකින් වට කරලා ඇතුළත මහා ලෝභිය හැලියක බහාපු සත්‍යය වගේ අපි හිතෙන්න යන එන මං කිසිම තැනක නැහැ හැමදාම භවයේදී මෙහෙමවත් මේ මට්ටමවත් ලැබෙනවා නම් හොඳයි. හිතන්න එපා මේ මට්ටමම ලැබෙයි කියලා. අපායේ වැටිලා ලෝධිය බොනකොට ලෝධිය ගුලි ගිලිනකොට නොයේ දුක් දුමන සිඳිනකොට පපුවේ අග්ගදා අඬපු ආරෝ ලෝණ තරම් ඇති. ඒ අවාසනාවකට අපිට ඒවද පේන්නේ නැහැ. අද මේ තරම් දහමක් වටපිටාවක් අනික අනිත් ඔක්කොටම තොරයි අම්මට්ටමකට අපි වාසනාවන්තයි කියලා හිතෙනවා මේ ශාසනයේ අද වර්තමාන දිහා බලනකොට මේ ශාසනයට ඇවිල්ලත් ඇත්තටම මොකද්ද කරගන්න ඕනේ කියන දහමක් බොහෝ කාලක තිබුණේ මට මතකයි අපේ අම්මගේ අම්මලා ආච්චිලා කියනවා ඒගොල්ලෝ පොඩි කාලේ තිබුණ එකම භාවනාව තමයි නවගුණ වල අරගෙන ඉතිපිසෝ ගාථාව කියමින් ඒ නවගුණ වලේ ඇට එක එක දාන්න කියලා. අපි ලොකු වෙලා බණ කිනකොට ඒගොල්ලෝ දන්නේ සමත කියලා විදර්ශනා කියලා එකක් තියෙනවා කියලා. ඉතින් එහෙම යුගයක් තිබිලා අද යම් සත්පුරුෂ වටපිටාව ගොඩනැගෙන නිසා තමයි කොතනින් කොතනින් හරි ගැඹුරු ගැඹුරු දහම් කරුණු අපිට අහන්න හම්බ වෙන්නේ. ඉතින් උත්සාහවත් වුණොත් ඒකාන්තයෙන් අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන් එහෙම මිදීමට පින තියෙන නිසායි මේ කාලයක් අවදි වෙලා අපිත් මේ මට්ටමට එන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න මේ අවස්ථාව අතහැරුණොත් අපිට පසුතැවිලි වෙන්න වෙයි. මේ වගේ වටිනා අවස්ථාවක් අතගාරගත්ත එකම කුසලයක් කියන්නේ බඳු යමක් නොලැබෙන. අතහැරගත්ත මේ ක්‍රමයේම හේතුයි අපිට තව එහෙම යමක් ලැබෙන. හොඳට මතක තබා ගන්න අද දවසේදී යම් දවසක අපේ දෙල්ල කපන වදකෙක් ඉන්නවා නම් එයා තමයි අද මිතුරෙක් හැටියට පෙනී හිටින්නේ කියලා වදකයා වදකයා වහිතට කල්ැතු හඳුන ගන්න. හඳුනගෙන බුදුහාමුදුරෝ දේශනා කළ මේ ධර්මයෙන් මේ ජීවිතයෙන් ප්‍රතිඵලයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඇත්තට මේ මං කියපු පරියාය ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ අහගත්ත දේ අතහැරලා දාන්න එපා එහෙම හිතන්න. හිතනකොට මේට වඩා නුවණක් එයි. ඕගොල්ලන්ට බණ කියපු මං ගැනවත් විශ්වාසයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැනවත් විශ්වාසයක් ඕනේ. කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැතුව අර මිරිඟුවන්ගේ මිරිඟුව වගේ උපමාවක් අරගෙන බලන්න තිරසංගත සතයි සමාවයි සංසන්දනය කළා දහම බුදුදහම කියලා එකක් අත්දලපන්න එපා. තිරසංගත සතා දකින්න ඒ මට්ටම නිසාම එයාම විඳින දුක. බොරුව පිටිපස්සේ යන හැටි. එයා දකින්න විදිහට මගේ ඇහැ වෙනස් කරගත්තාම මන් තුල ඇති වෙච්ච වෙනස්කමක්. කියන දෙක ගලපලා බලා ගන්න පොඩ්ඩක්. ඇදහිීමකින් තොරව මේ දුකෙන් මම මේ එයා දැ මෙහෙම දකින තැනක මෙහෙම දකලා දුක් විඳිනවනේ. ඒ තැනම මම මෙහෙම නුවණින් දැකලා මම ඒකෙන් මිදිලා නේද කියලා. ඒ උපමාවෙන් දකින්ද එහෙනම් මේ සත්පුරුෂ වචනේ ඇත්ත තමයි එහෙනම් කියලා. වෙන භාවනාවක් කියලාවත් එකක් හිතන්න එපා. නිවන කියලාවත් එකක් හිතන්න එපා. සත්‍යයක් මිසක බුදුදහම පෙන්වලා තියෙන්නේ. ඒකද ප්‍රත්‍යක්ෂයෙන් මේ අපේ ජීවිතයෙන් අපි දකින්න ඕන එකක්. මිසක බුදුහාමුදුරුවෝ කියලා ඇති එහෙනම් නිවන ගැන බුදුහාමුදුරුවන්ගේ වචන නම් බොරු වෙන්න බෑ කියලාවත් ඇදහිමක් තියාගන්න එපා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියන ගුණයෙන් යුක්ත ඒ නිසාම බුදුහාමුදුරුවන්ගේ අතේ පය මුකුත් තියාගෙන නැතුව අපිට අපිවම පෙන්වපු නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුරජාන් වහන්සේකවත් දර්ශනයක් වෙන්නලා නෑ. බුදුරජාන් වහන්සේට ඕනේ කාකවත් කාගවත් මනස වලට මොනවා හරි පෙන්වලා Taman කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න හැම එකක් ඕනුන්නේ නැහැ. අහිංස දුක නැති කිරීම තුළ අනුකම්පාවෙන්මයි පහළ වුනේ. වෙන කිසිම රාහතුන් වහන්සේ නමක් නැහැ. ලෝකේ කවුරු හරි සාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියනම් කොතනක හරි කොනක් හරි තියාගෙන ඇති පෞද්ගලික අපේක්ෂාවක්. ආමිෂ වශයෙන් හරි ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ආදී වශයෙන් වන්. නමුත් මේ සාස්ත්‍රුන් වහන්සේ එහෙම චින්තන මාත්‍රයක් උපදවන්නට පව අකුසල් ඇති වෙන විදිහ තරම් අවංකයි. ඒ බව තේරුම් කරගන්න ඕගොල්ලෝ සද්ධාවෙන් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ කියන ධාත ටික කියලා වඳින්න ඕගොල්ලෝ මේ කාරණාව දැකලා බුදුහාමුදුරු කියපු ඉඳ නෙමෙයි. මේ මං කියපු දහම් පෙළ දිහා බලන්න. මේ කියපු උපමා දිහා බලන්න. බලලා කිසිම වෙලාවක අදහන්න බෑ මං කියපු වචනවත් ඕගොල්ලෝ පිළිගන්න එපා. ඕගොල්ලෝ මං කියපු විදිහට භාවනා කරන්න ගියොත් ඕගොල්ලෝ කෙරුවොත් මමයි නිදෙන්න වෙන්නේ. ඇයි මංගාවන ඥාන දර්ශනය තියෙන්නේ. මං ආනාපාන සතිය වඩන්න කියන ඕගොල්ලෝ වඩන. මොකද වඩන්නේ? ඇයි වඩන්නේ? කොතනද වඩන්නේ? මංගාව ඥාන දර්ශනය තියෙන්නේ. මමයි දන්නේ මෙච්චරක් කරන්න ඕනේ. මේ තැනට ගෙනියන්න ඕනේ. ඊගාවට කමටහම මෙහෙම දෙන්න ඕනේ කියලා මමයි දන්නේ. ඕගලන්ට කියනවා දැන් මෙහෙම ආනාපාන සතිය වඩන්න කියලා. ඉතින් ඕගොල්ලෝ කරන එකට මම නිවන් දකින්නේ. එහෙම ශාසනයක් නෙමෙයි මේක. ඒ හින්දා ඒගොල්ලන්ට මම ආහඳුරන්නේ මෙහෙම කියලා දැන් මට මොකද කරන්න වෙන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ පයේ තියාගෙන බඩදාන් කියලා දීලා නැහැ. තමන්ටම එන්න ඕනේ ඥාන දර්ශනය. අරිහත්ත්‍ය සඳහා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. දැන් මොකද කළ යුත්තේ? දැන් මොකද කළ යුත්තේ කියන එක කොන්නේ නැත්නම් ඕගොල්ලන්ට සතිපට්ඨානය වඩන්න හොයාගෙන එන්න වෙයි මාව. නැත්නම් විදර්ශනාව අහගන්න එන්න වෙයි ආපහු මාව. හාමුදුරනේ මං දැන් අර මේ ටික බැලුවා මෙහෙම කිව්වා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහන්නේ. එතකොට තේස් මතක තියාගන්න මේ කිව්වොත් වැඩක් නැහැ ඕගොල්ලෝ මහන්සි වෙලා. ඕගොල්ලෝ කරන එක නිවන් දකින්න මම වෙනවා. ඇයි? මං කියන විදිහටයි ඕගොල්ලෝ කරන මං ගාවනේ ඥාන දර්ශනේ තියෙන්නේ. මගේ ඥාන දර්ශනේ පිරෙන්න ඕනේ. අනුංගාව කියන ඥාන දර්ශනයකට තමන් වැඩ කළා හරියන්නේ නැහැ නේ. දැන් තමන් ගාව තියෙන ඥාන දර්ශනයකට වැඩ කරන්න ඕනේ. නේද? මට බණෙත් දන්නෙත් නැහැ. මේම ක්‍රම වලට මම කියන්නේ ඇත්ත. තේරුමක් නැහැ නැත්තම් අපේ කාලය හකයයි. මනුස්ස ජීවිතේ ගෙවේ. කාම ලෝකේ මොනවට හරි මනුස්ස ජීවිතේ ගෙවෙනවා වගේ දහම කියලා හරි අපි යෙදුනත් ඒක නිවන් මඟ නෙවුනොත් ජීවිතේ ගෙවෙනවා විතරයි වෙන්නේ. ඒකයි මම මේ අනුකම්පාවෙන් කියන්නේ. ඉතින් මේ කාරණාවල් මට ඕනේ නැහැ මම මේ කියන එකක් පය ගහලා මේගොල්ලන්ට දෙන්න සාවිකු කරගන්න හදන එකක් නෙමෙයි. මේ කාරණාවල් දිහා ඇත්තරලා බලන්න. මම හැමදාම කතා කරන්නේ ප්‍රඥා අවදියක් ගැන. ඒ කියන්නේ අදහන් දෙපා කියන එකක් කියන්නේ. අද බුදුහාමුදුරන්වත් අදහන් දෙපා අද බණ දහම් කියලා කෙනෙක් කෙනෙක්වත් ඉස්සර කරන්න දෙපා අදහන් දෙපා. මේ හාමුදුරුවෝ ඇත්ත වෙන්න තිය හොඳ දක්ෂය තීක්ෂණයි කියන්න එපා. ඒක තමන්ගේ ජීවිතයෙන් කොච්චරක් ගියද කියලා බලා ගන්න දක්ෂ වෙන්න. අරගෙන අද අදම මේ ජීවිතේ මිදෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් මට මතක් කරන්න ඕන දේ තමයි අපි නිවන් දකින්නවා කියලා නැත්තම් සීල් වත් වෙලා සමාධි වඩලා විදර්ශනා කරලා ওই කටයුතු ටික කිරීම නෙමෙයි කෙලෙස් යුද්ධය කියලා කියන්නේ ওই ඔක්කොම ආයුධ ටික යුද්ධ කියලා කියන්නේ මේ සසර මිත්‍යා දිට්ඨිය දැනගන්න මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැනගන්න මිත්‍යා දිට්ඨිය දිරදිරා යන්න සම්මාදිට්ඨිය එන්නෙන් වැඩෙන්න විදිහට තමන්ගේ මනස බල බල ඒක එහෙම වෙනවද කිය කිය තෝර තෝර බල බල මේ තුන පාවිච්චි කරන්න. සීල සමාධි ප්‍රඥා කියන තුන පාවිච්චි කරනකොට සීල් රකින්නකොට සමාධි වඩනකොට නුවණින් බලනකොට ප්‍රතිඵලය දෙන්න ඕනේ. මට මෙච්චරකල් දරුවා කියලා පෙවුනා නම් ඒ දරුවා මැරෙනකොට බැරි වෙලා මැරුණොත් අපි අද්දගා අඬන විලාප දෙන කෑ ගහලා අඬන්න වෙන මහා දුක කුරුම වෙලා තිබුණා නම් සිල් රැකලා සමාධි වඩලා එතන මේ හම්මස් ලේන හරණේ දේ නිසා මෙහෙම පෙවුනට මේ තේන දේ පවතිනවා නෙමෙයි නේද කියලා මෙහෙම ටිකක් බලනවා. ආයෙ සිල් රකින්නවා හිත වඩනවා ආයෙ මෙහෙම බලනවා. මෙහෙම බලනකොට දරුවාමයි කියපු චූට්ටක් අඩු වෙලා පවතින දේ පේනවා කියන දේ පවතිනයි කියන gati චූට්ටක් වැඩි වෙලා ආයෙත් වඩනකොට මෙහෙම අඩු වෙලා යම් දවසක දරුවාමයි කියපු එක අඩු වෙලා පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ නැති අනාත්ම ස්කන්ධයක් නේද කියන තැන සාක්ෂි වෙලා කියනකොට මම බේරලා තියෙන්නේ මගේ දරුවා කියලා අඬපු දුකෙන් මේ දුකෙන් මුදවන්න ගෙනාවේ. අපි මේ කන බොන ආහාරයෙන් හැදුණු හැම මස් ලේ නහර ටික දිහා බලාගෙන මව් මල දුකට මස් කෑල්ලකට නහර වලකට ඇට කූරකට සෙම ටිකක සොටු ටිකක් දිහා බලාගෙන මව් මල දුක විඳින්නට හිත අවබෝධ කරගන්න බැරුව ගොඩක් කල් හම් කෑල්ලකට මස් කෑල්ලක් නහර කෑල්ලක් ඇට මිදුලක් තෙමසොතු ටිකක් දිහා බලාගෙන දරුවමල දුකට අඬන්නති මගේ හිත අවබෝධ කරගත්තේ නැති නිසා මම අපි මේ අපිට වැරදීමක් වෙලා මෙතන විපරිත වෙන්නේ වෙනස් වෙන්නේ මේ වගේ කොටස් ටිකක් අනුගුණ ආහාරයෙන් මට එන්නේ මව්මල දුක පියාමල දුක සහෝදරයමල දුක ඥාති හිතේසින් මරණ දුක මේ ලෝකේ අඳුනගන්න බැරි වෙච්ච නිසා මේ දුකෙන් මුදවන්න බෑ කවදාවත් මේ හිත අවබෝධ කරවන්න නැතුව ඉතින් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩනකොට ගෙවිලා තියෙන්නේ මේ දුක ලෝකේ අසරණයි අපි අසරණයි මේ ධාමයෙන් ඇරෙන්න මේ දුකෙන් ගලව ගන්න දුකෙන් මිදෙන්න වෙන කිසිම තැනක් නැහැ. ඒ හින්දා හැමෝම බොහොම ආදරෙන් මේ ධහම යෙදෙන්න ඊගාව දේ තමයි මෙන්න මේකයි බලාපොරොත්තු. ලෝකේ තමයි දෙමව්පිය සහෝදර දූ දරුවා වෙනුවෙන් අඬපු විලාප දුන්න දුකක් තිබුණා නම් මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට ඒ මොබ්බෙන් පවතින අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දර්ශනය අවබෝධ වෙලා මේ දුකෙන් මිදලා තියෙන්න ඕනේ. ඕගොල්ලන්ට මේ ඇහැ උපයෝගී කරගෙන දුක් දුම්නස් නොවන මට්ටමක් සාක්ෂාත් වෙලා තියෙනවා. කන පරිහරණය කිරීමෙන් නාසය දිව ශරීරය පරිහරණය කරන දුක් දුම්නස් නොවන මානසික මට්ටමක් සාක්ෂාත් වෙලා තියෙනවනේ. ඒ ප්‍රතිඵලය බලාගෙන මේක කරන්න සිල්වත් වුණාට සිල්වත් බව සමාධි වල සමාධි බව විදර්ශනා කළාට විදර්ශනා වෙන බව දැකලා ඒ ඵලය තුල සතුටු වෙන්න බව වැඩක් නැහැ. මේ ටික කෙරුවේ මේ දුකෙන් මිදෙන්න. දුකේ නිරෝධය නිවනයි මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පිට කරන්නේ. ඒ සඳහා මේ දේශනාව ඕගලන්ට පාරමිතාවක් නෙවෙයි. මෙතෙන්දී අපිට අපි ගන්නෙ දැන් මෙහෙම ගන්න ඕනේ. ඇහැ රූප චක්කු විඥාන කියන ওই ඔක්කොටිකම යෙදිලම තමයි අපිට මේ පේන නිමිත්ත හම්බ සංඥාව හැටියට. එතකොට මේක පේන දේ සංඥාව කියලා කියන්නේ පවතින දේ ධාතුව නුවණින් දකින්න ඕනේ. මොකද සංඥාවක් එන තැනක පේන දේ සංඥාව විතරක් නම් රූපයක් නැත්තම් මේ පිටින් එහාට යන්න පුළුවන් වෙන්නේ අපිට. ඒ පේන දේ හිතට විතර නම් පේන්නේ. දැන් පේන දේ සංඥාවක් නම් මට ගියේ හැප්පෙන්න බෑනේ. තරකෙන්ද කවුරු හරි පේන දේ සංඥාව ඇත්ත පේන දේ සංඥාව තමයි. ඒක පවතින දෙයකට නුවණ යන්න ඕනේ. මෙහෙම පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව පවතින තැනක මට පේන්නේ මෙහෙම. මෙහෙම පෙවුනත් පවතින්නේ ධාතුව. මම ගියොත් හැප්පෙන ධාතුව. පටවි ධාතුව තියෙනවා මෙතන. ඒකනේ මට යන්න බැරි මේ පේන දේ සංඥාව කරන මට යන්න බැරියයි. මෙතන මේ ධාතුව තියෙන නිසා. නැත්තම් පේන දේ සංඥාවක් විතරක් වුණොත් මට යන්න පුළුවන් වුණා නෑගේ වදින්න තියෙනවා. තේරෙන්නද කියන්නේ? ඒකයි නිරුංගෝ තිබුණු නිසා ජලය වගේ පේන්නේ. නිරුංගෝක් නැති හිස්හාස්කක මට ජලය එහෙනම් වෙන තැනකත් මට ජලය වගේ පේන්න ඕනේ නේ. හිතට නම් හිතට පේන එක ඇත්ත. නමුත් හිතට උනත් එහෙම පේන්න මේ තියෙන්න ඕනේ ධාතු නානත්වයක් නේ. ධාතුවක් තියෙන්න ඕනේ. එනිසායි පවතින දේ ධාතුව දකින්න ඕනේ. පටිවිආපෝ තේජෝ හැටියට ඒ නිසා මෙහෙම පේනවා. ඒකයි මම හැම වෙලෙම කියන්නේ දෙපැත්ත දකින්න ඕන. දිවිගේ වගේ. පේන දේ සංඥාව තමයි. පේන දේ සංඥාව වුණාට මේ සංඥාව ගැන සංඥාව කියනකොට උත්තරයක් නෑ. මෙයා මෙතන රූප ගන්න හින්දා. ඒ කියන්නේ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ හැඩතල නැහැ. පඨවි ධාතුවේ හැඩතල නැහැ. අපිට මේ රවුම් හැඩේ එහෙම අල්ලන්න බෑ. එහෙම නැහැ. දැන් ඔන්න උතනයි තියෙන ප්‍රශ්නේ අපිට මෙතන. දැන් අපි හිතාගෙන මේ රවුමට තියෙන වටාපරල්ලුවක් ගිලන්නේ. එහෙම අල්ලන්න බෑ. මේ දැන් පේන දේ අල්ලනවා නම් ඇස් නොපෙනෙන කෙනාටත් අල්ලනකොට මේ හැඩේ පේනවා. පේන දේ අල්ලන එකට සම්බන්ධ වෙනවා. අල්ලන එක පේනවා නම් එයාට පේන්න ඕනේ. පේන දේ අල්ලන්න පුළුවන්. කෙනෙක් ඒත් අර විදිහට මේක මාරු මාරු අල්ලන කෙනාට මේක තේරෙන්නොත් තේන කෙනාට අල්ලන්න පුළුවන් වෙන්න ඕන. නාම රූප කියන එක නාම කියන එක හැදතල නැහැ රූප කියන එක හැදතල තියෙනවා. ඒක අනිත් පැත්ත. හැදතලයක් කෙනෙන ගතිය තමයි අපි රූප කියලා කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතටයි අපි රූප කියලා රැවටලා තියෙන්නේ. රූපේක දැන් අපි රූපේ ගැන දකින්න ඕනේ අපි කියමු පටවියාපෝ තේජෝ වායුව වල හැඩතල නැහැ හැඩතල නැහැ ඒ රූපේ ගැහැටි දකින්න ඕනේ එහෙම අපි කියමුකෝ මෙහෙම දැන් හුළඟ රවුම් හතරස් දිගයි කියලා කියන්න පුළුවන් දිග හුළඟක් හතරස් හුළඟක් රවුම් හුළඟක් නිල් පාට හුළඟක් කහ පාට හුළඟක් කියලා කියයි. බෑ. එතකොට තේජෝ ධාතු මේ තේක යලවතුර එකයි දිහා බලලා මේක රස්නේ මේක සීතලයි කියලා ඇහෙන් බලලා කියයි කියලා. බෑ. ඒ කියන්නේ තේජෝ ධාතුව එහෙනම් පේන්නේ නැහනේ. ඒ වගේමයි පඨවි ධාතුවයි ආපෝ ධාතුවත් පේන්නේ නැහැ. පේන්නේ අපිට. ධාතු සමානයි. වායෝ ධාතුවයි තේජෝ ධාතුවයි පේන්නේ නැත්නම් පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි පේන්නේ ධාතුව කියන මට්ටම ස්වභාවය. අපිට උපන වෙලා තියෙන යකඩ රාත්‍රලයි පුරුණ රාත්‍රලයි දෙක බර මොකක්ද කියලා අහුවම ප්‍රශ්නේ. අපිට නිකමට හිතට හිතෙන පුරුණ රාත්‍රල බර අඩුයි යකඩ රාත්‍රල බර වැඩි වෙන්නේ. නමුත් රාත්‍රල් නම් දෙකම රාත්‍රල්නේ. එකයිනේ. ඒ වගේ පඨවි නම් නිකන් අහු වෙන ගතියෙන් වෙන්න ඇති. හතරක් වගේ තැනකින් අපිට ඒක බරට අහු වෙනවා. හතර මහා ධාතුවම සතර මහා ධාතුවම සතර මහා ධාතුවම හැඩතල වලින් තොරයි රූපයි. නාම ධර්මයක් වගේ දැනෙන්නේ. ඔය ස්වභාව හැබැයි ඒක ස්වභාව වුණාට ඒක එකට එකතු වුණාම ආපෝ ධාතුවක සම්මර්ෂණය වෙනවා ඇඟට වදිනවා. හැඩතල නැහැ. හැඩතල නේ දැනෙනවා. දැන් දැන් මේ ඇඟට වදින්නේ පටවි ධාතුව. කයට හැම වෙලාවෙම ස්පර්ශ වෙන පටවි ධාතුව. ඇහැට තේින්නේ වර්ණ සටහනක් විතරයි. දැනට සංඥාව ගන්න ඕනේ වර්ණ සටහනක් කියලා ගන්නකො. ඕක මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ රූපය කියලා එකක් අපිට හිතට තේින්නේ අවකාශ ධාතුට සාපේක්ෂව. මෙහෙම කිව්වොත් මහ විශාල කළු ගලක් තියෙනවා දැන්. පාර අයින කියන්නේ ලොකු ගලු පාර කළු ගල් පර්වතයක් තියෙනකොට දැන් ඕක මිනිස්සු අරගෙන යනවාද කවුරුත්? නිකන් වැඩකට නැති මහ ගල් ගෙඩියක් තියනවා කියන්නේ ගෙදර ගිහිල්ලා ගේ ස්තූපෙ මැද එහෙම ලස්සන තියාගන්නද ඔබ? මම විශාල එකක් කියන්නේ වැඩක් නැහැ. ඔව්. එක මිනිහෙක් කියනවා ඕම් බලන්න මම මිනිසුන්ට මේකට තණ්හාව ඇති කරනවා කියලා. දැන් ගලට කවුරුවත් තණ්හා කරන්නේ ගන්නෑ. තව කෙනෙක් කියනවා තව කෙනෙකුට ඔන්න බලන්න මම මිනිසුන්ට මේකට තණ්හාව ඇති කරනවා කියලා. මෙයා මොකද කරන්නේ? අර කළු ගල ගාවට ගිහිල්ලා කුළු ගෙඩියක් කටු ටිකක් ගෙනල්ලා කෑල්ලක් කඩනවා. කළු කරමයි. අරගෙන ඒ ගත්ත කෑල්ලේ තැන් තැන් හාරලා කුඩු කුඩු තැන් තැන් අයින් කරනවා. අයින් කළා ඔප කරනවා. ඔන්න දැන් අර කළු ගලේ තැන් තැන් අයින් කරුවාම අවකාශ ධාතු සාපේක්ෂ ලක්ෂණ හැඩයක් අපිට පේනවා. දැන් සාහිත්‍යයක්, කරඬුවක්, පිළිමයක්, මල් වෙලක් පාරක තිබ්බොත් එහෙම ලක්ෂණ පිළිමයක් මල් වෙලක් එහෙම කළු ගලෙන් හදුවා. ටක් ගාලා අරගෙන යන්නේ නැද්ද? යනවා. ගෙදර ගිහින් ඉස්සරහම තියාගන්න. කෙරුවේ මොකද්ද? අර කළු ගල කපලා කෑල්ල කෑල්ල තැන් තැන් වලින් හාරලා දාපේ. හාරලා කඩදාසියකින් නැතර දැම්ම කළු ගල කළු ගලම. අවකාශ ධාතුවට සාපේක්ෂව අඩු අඩු තැන් වලින් අපිට හැඩ නැගෙනවා. දැන් හැඩේ කියලා හිතට පේනවා මිසක්. එහෙම පේන අපිට හැඩයක් කළු ගල එන කළු ගල අපි කෑලි කෑලි අයින් කරුවත් නැතත් ඒ කළු ගලම තේරෙනවද? කුඩු කුඩු කුඩු කුඩු එකට එකතු වෙලා බැඳලා තියෙන කලුගල ඒ කලුගලේ අර පිටිය කරනවා කියන තැන් තැන් හාර හාර ටික ටික අයින් කරන එකනේ. අයින් කළාම අවකාශ ධාතුර සාපේක්ෂව හැඩයක් වෙන්නේ අපේ හිතට. දැන් අපිට තේන හැඩේ කළු ගල ඇතුලේ නෑ. මම අල්ලන්න ගිය කළු ගල අහුවෙන්නේ මිසක හැඩය අහුවෙන්නේ නෑ මට. හැඩේ ඇහැට විතරයි පේන්නේ. හැඩේට වර්ණ සතහන් නෑ. එක එක විදිහට හදලා මුළු ගලම මිනිස්සු ගෙවලවල ගිහලා තියාගෙන ඉන්නවා. පාර අයින් තිබුණු ගල් මහ ගල් ගෙඩිය කවුරුත් දෙන්නේ නැහැ. ওই විදිහට උපායක් කරුවාම ඔක්කොටම ගෙවල් වලට දුන්න හැකි ওই ගල් ගෙඩිය. දෙන්න බැරිද ගමට? දෙන්න පුළුවන්. අන්තිමට මිනිස්සු තණ්හාවෙන් දරේලා මේ ගෙදර තියෙන ඒ ලස්සනට හදපු කළු ගල් මල් වල තව කවුරු හරි ගෙන්ච ගහගන්න එහෙම නැති වෙයි. දැන් කැමති නැද්ද? ගහ ගන්න රණ්ඩු කරන්න තණ්හා ඕනම කෙරෙන්නේ ඇති. හැබැයි උපාය ඒ වගේ සතර මහා ධාතුව පටිආපෝ තීජෝ වායුව හැටියට තිබුණා නම් තණ්හාව ඇති කරනවා. ඒ හින්දා ප්‍රියමනාප රූපයක් හැටියට පෙන්වලා මේ තණ්හා කරවන්නේ. ගේයක්, මනුස්සයෙක්, ළමයෙක්, කලයක්, ගහක්, කොලක් හැටියට පෙන්වලා තණ්හා කරවන්නේ. කලු ගලක් හැටියට තිබුණා තණ්හා කරන්නේ නැහැ. ලස්සන මල් වලක්, චෛත්‍යයක්, කරඬුවක් ඔය විදිහ හදලා තමයි තණ්හා කරනවා. ඒද කලු කළම. චෛත්‍යයකට තණ්හා කෙරුවත්, කරුණ රූපකට තියලා තණ්හා කෙරුවත්, මල් වලක් කිව්වත්, ලස්සන රූපයක් කිව්වත්, පිළිමේ රූපයක් කිව්වත් මොන විදියට තිබ්බත් කලු කළ කලු කළම අන්තිමට තණ්හා කරලා තියෙන කලු වලට. එයා හිතාගෙන කියට මේ මම මල් පොච්චියේ ගල් කලු ගලෙන් කළ මල් පෝච්චියටයි මම කැමති කියලා මොන විදිහට හිතුවත් අන්තිමට තණ්හාව ඇතිවලා තියෙන කලු ගල. මම අනිත් ඒවා නම් කැමති නැහැ මම දරුවට නම් ආදරේ. ගෙදරට නම් කැමතියි කියලා මොන විදිහට කිව්වත් අපි අපේ ඇහැ වැරදිලා අන්තිමට අපි කැමතිලා තියෙන පටි ආපදින. ඉතින් මේ මම මතක් කළේ බාහිර ප්‍රායෝගික වෙන්නේ නැහැ ඒක. ඉතින් මේ එතකොට කරන්න ඕනේ දේ තමයි සිතට පහළ වෙන්නේ සංඥාවක් කියලා දකින්න හැබැයි නුවණ ගෙනියන. ඒක සංඥාවක් කියනොත් දැන් ලෝකයා අර ලස්සන මල් වලක් කියලා දකිනකොට කළු ගලේ. ලෝකයා දකින දේ පේන්නේ හිතටයි කියලා මෙයා දකිනවා. ඒකයි. තියෙන්නේ කළු ගල, පේන්නේ මෙහෙම. අල්ලන්න ගියත් අහුවෙන්නේ මල් වල නෙමෙයි කළු ගලයි කියලායි දන්නේ. ඒ වගේ. මෙහෙම අහුවෙන්න ගියොත් අහුවෙන්නේ පඩවි දහතුව මිසක පේන දේ අහුවෙනව නෙමෙයි. කියලා නුවණ. ඈ හතර මහා ධාතු. අන්තිමට අපි සතර මහා ධාතුවටයි සංහා කරලා තියෙන්නේ. එතකොට ඇඟේ ඔය දැන් සති සම්පජන්‍ය කියලා හුරු කරන්නේ. දැන් අඩි දිනකොට පටවි පටවි කියලා අපි බලන්නේ ඇයි? කැවදින්න එපා. තේන දේ අඩි කියනවා නෙමෙයි කියන එක දේ කරනවා. අල්ලනකොට පටවි කියන්නේ මේ තේන දේ අහුවෙනවා නෙමෙයි. අහුවෙන දේ තේනවා නෙමෙයි කියන එක දේ කරනවා. කයට ගැටෙන්නේ පටවි ඇහැට පේන්නේ රූප. පේන දේ අල්ලනවා නෙමෙයි කියන එක වෙන් කරගන්නයි පඨවි කියලා අපි සිහි කරන්නේ. අඩිය කියනකොට පඨවි පඨවි කියලා සිහි කරන එකෙන් කියන්නේ. නැත්තම් අපි මේ පේන පොළොමයි අඩිය කියන්නේ කියන එක නෙගින්නේ. පේන දේ අල්ලනවා කියන එක නෙගින්නේ. ඒ මෝඩකම වෙන් කරන්නයි අර සිහි කරන්නේ. ඇත්ත ඇති ඇති දකින්න. ওই විදිහට ගත්තාම ඕකෙදි මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අරගන්න ඊට අමතරව සමතකමට හන වඩා එක එක ක්‍රම ඉදි තියෙනවා මහත්තය. නෑ එක එක ක්‍රම තියෙනවා. නමුත් දැන් මම මෙතනදී අද කිව්වේ මම සීලය ගැනවත් මේකට යන සමාධිය ගැනවත් විදර්ශනා කරන මාර්ගය ගැනවත් නෙමෙයි අද මම විස්තර කරන්න ආවේ. ඒකට ඕන තැනකින් අහගන්න පුළුවන් කියලා මේගොල්ලන්ට කියලා මේ කරන්න ඕන මොකද්ද කොතනද කරන්න ඕන කියන ටික පැහැදිලි කරලා දෙන්නයි කියන එකයි. ඒ කියන්නේ නිවන කියන්නේ මෙන්න මේකයි මෙන්න මේ දෙයි අපි කරන්න ඕනේ කියන මේ ටිකයි මතක් කරලා දෙන්න ඕනේ කියන එක නිසා ඒ ටිකයි මම මේ කිව්වේ මම මුලින් මතක් කළේ මම අද සමාධි භාවනා ගැනවත් සීලය ගැනවත් මේ විදර්ශනාව ගැනවත් කියන්නේ නැහැ. දර්ශනය ගැන විතර නෙමෙයි මේ ගැන විතරයි කියන්නේ. අනිත් එක ඒව ඒතරම් වැරද්දක් මම දකින්නේ නැහැ. ඒතරම් නෙමෙයි වැරදි නෑ. අද ලෝකෙ පෙන්නනවා නම් සිල් රැකෙන්න හෝ සමාධි වඩන ක්‍රම ඒව හරි. මේක යොදා ගන්නවන මොන දැනද කියන අවබෝධී නැතිකම තිබුණේ. තියෙන්නේ. මන්ද මාත් දේශනා කළා මම දේශනා කරපුවා තේරුණාද දන්නේ දෙකම තියෙනවා. ජාතිය දෙආකාරය, එක්ෂණික සංතති දෙආකාරය. එක්ෂණිකව පරිසම්පාද චක්‍රය වෙනවා, සංතතිවත් වෙනවා. මෞකසට ප්‍රතිසන්දි වශයෙන් උත් උපදිනවා. ආයතනයක ආයතනයක ගණිත ස්කන්ධ උපදිනවා. එක්ෂණික පැවැත්ම නතර නොවුනොත් සම්තතිය නතර වෙන්නේ එතකොට එක්ෂණික ධර්මය අවබෝධ වුණොත් නතර වුණොත් සම්තතිය නතර වෙනවා. අන්තිමට නිවන් දකින්න කියනකොට එක්ෂණික සම්තති මේ දෙකම නතර වෙනවා. අවිද්‍යාපච්චය සංඛාරා කියන පැවැත්ම පුහුණු කරලා දැන් තියන්නේ අපි ඕන තරම්. පටිච්ච සම්පදාය ආපහු ඔක පුහුණු කරන්න යන්න එපා. දැන් හොඳට පුහුණු කරලා තියෙන්නේ. දැන් මේ සම්මා දිට්ඨිය අනිත් පැත්තට හදන්න. අවිද්‍යාපච්චය සංඛාරා කියන ටික පුරුදු වෙන්න දෙයක් නම් හොඳට පුරුදු වෙලා තියෙන්නේ දැන්. දැන් ඒක අනිත් පැත්තට අවිද්‍යාව නිරෝධ සංකාරණ දකින්න ඒකෙත් ගොඩාක් කරන්න බෑ. එක්ෂණික පැවැත්මද නතර කරන්න ඕන, සන්තතියද ඒවත් අපිට ප්‍රශ්න නැහැ. මං ගිනල්ලා පෙන්වන්නේ මෙන්න මේ දර්ශනය විතරක් ගන්න.